තෙරුවන් සරණයි. අති උත්තම ආචාර්ය මන් බුහරිදත්ත තෙරුන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය පස්වන පරිච්ඡේදය පළමු වන එපිසෝඩ් එක. අසාමාන්‍ය ප්‍රශ්න බුද්ධිමත් පිළිතුරු. බැංකොක් නගරයේ වත් බොරෝ මණිවත් ආරාමේ ආචාර්ය මන් නැවතුණි. සොම්ඩෙට් ෆරා මහා විරෝවං භික්ෂුව ටෙලිග්‍රෑම් කළ ආකාරයට එහි ටික දිනක් නැවතී උද්‍රෝන් තානිවලට යාමට නියමිතය. මෙහිදී බොහෝ දෙනා අවුත් ප්‍රශ්න අසන්නට විය. ප්‍රශ්නය මට ආරංචි ඔබ වහන්සේ භික්ෂුවකගේ 227ක් නීති රකින්නේ නැත එකම නීතියක් පමණක් රකිති මෙය සැබෑවද ආචාර්ය මන් එසේය මම රකින්නේ එකම නීතියයි ප්‍රශ්නය කුමක්ද ඒ නීතිය ආචාර්ය මන් ඒ මගේ සිත ප්‍රශ්නය ඉතින් නීති 227 රකින්නේ නැද්ද ආචාර්ය මන් මගේ සිත රකින්නේ. එවිට බුදුරජාණන් වහන්සේ පැන වූ නීති 227 පමණක් නොව ඊට වඩා නීතිද රැකේ. මක් නිසාද මා වචනය ක්‍රියාව ඉබේම රකින්න බැමිනි. එසේ විශ්වාස නොගන්නා අය ඇතත් කම් නැත. මම උපසම්පදා වූ දිනපටන් මගේ සිත හික්මවා ගතිමි. හිත යනු කය හා වචනයේ හිමිකාරයය. ප්‍රශ්නය ඉන් අදහස් කරන්නේ සිල් ආරක්ෂා කිරීමට හිත හික්මවිය යුතුයයිද? ආචාර්යමන් වෙන මොනවා හික්මවිය හැකිද? සිත මිස මලමිනියකට විතරයි හිතක් නැත්තේ. ඒ නිසා කය වචනය හික්මවීමක් නැත. මලමිනිය කය වචනය හික්මවන්නේ නැත්තේ යම් චේතනාවක් නැති නිසා බව නුවණැත්තෝ දනිති. මලමිනියේ සිල් රැකීම යනු මල දෙයකි. මා ප්‍රාණවත් කෙනකි. එබැවින් මලමිනියක්සේ කය වචනය හික්මවන්නේ කෙසේද? මගේ කුසලතාවයෙන් චේතනාව රකින විට කය වචනය හික්මේ. එවිට සියලු නීති ආරක්ෂා වේ. ප්‍රශ්නය මම දන්නා තරමින් සීලය යනු කය වචනය හික්මවීමයි. ඒ නිසා සිත හික්මවීම සීලයට අයත් නැත. එබැවින් මේ ප්‍රශ්නය ඇසුවෙමි. ආචාර්ය මන් සීලයට අදාළ වන්නේ කය වචන හික්මවීමයි. එහෙත් කය වචන ක්‍රියාත්මක කරන්නේ කුමක්ද? එහි නිර්මාතෘවරයා කවුද? හිමියා ප්‍රදානියා කවුද? සිත නිසා යමෙකුගේ කය වචන හසුරුවයි. කය වචනය Tamanටත් අනුන්ටත් සතුට සැනසුම ලබා දෙන ලෙස හැසිරවීමට ප්‍රදාන වන්නේ සිතයි. සිත සෑම ක්‍රියාවක්ම පාලනය කරයි. සිත නැතිව කිසි කාර්යයක් කළ නොහැකිය. හොඳ දක්ෂ දෙයක් කිරීමට හොඳ දක්ෂ හිතක් අවශ්‍ය වේ. අසනීපයක් සුව කිරීමට රෝග නිදානය සෙවිය යුතුයි. ඉන්පසු රෝග නිදානයට බෙහෙත් කළ යුතුයි. එවිට රෝග ලක්ෂණ ඉබේම නැති වේ. එමෙන්ම සීලය රැකීමට සිත පාලනය කළ යුතුයි. නැත්නම් එම ක්‍රියා හිල් සහිත කැඩුණු බිඳුණු කඩවුණු ක්‍රියාවේ. මක් නිසාද පාලනය නොවු සිත නිසාය. එබැවින් ඔහුගේ සීලය කැඩුණු බිඳුණු පළුදුවන ස්වභාවයකි. ස්ථීර නොවේ. ශක්තිමත් නොවේ. මෙවැනි සීලය නිසා මිනිසා අරමුණක් නැතිව ඒ මේ අත පාවී යයි. එවැනි අය නිසා ශාසනය පරිහානියට පත්වේ. එය තමාට සතුට එලවන්නේ නැති අතර ළඟ ඇසුරු කරන්නන්ගේ ගෞරවයට පත් නොවේ. මම කවදාවත් ඉගෙනගෙන නැත. මගේ මහානවීමෙන් පසු ඒ ආචාර්යවරයා දුහුතාංග භික්ෂුවක් ලෙස මා කැලෑ ප්‍රදේශයේ කඳුකරයට ගෙන ගියහ. මම ධර්මයේ ඉගෙන ගත්තේ ගස්වැල් වලින්, තනකොළ වලින්, ගංගා ඇලදොල කඳුහෙල් ගුහා වලින්, කුරුළුනාද වනසතුන්ගේ ශබ්ද ස්වභාවික පරිසරය තුලින්. මම ත්‍රිපිටකය කියවා සීලය ගැන අධ්‍යයනය කර නැත. ඔබට මම දුන් පිළිතුරු මගේ ඒ පෞරාණික සම්ප්‍රදායෙනි. ඔබට ශාස්ත්‍රීය පිළිතුරක් දෙන්න තරම් මට දැනුමක් නැත. එබැවින් මම බැරි කම පිළිගන්නෙමි. ප්‍රශ්නය. සීලයේ ස්වභාවය කුමක්ද? ඇත්තෙන්ම සීලය යනු කුමක්ද? ආචාර්ය මන්. තමාගේ සිතවිලි ගැන අවධාරණය කිරීම මොන දේ සිතීමට සුදුසුද? මොන දේ සිතීමට නුසුදුසුද? අපි ඇසිරෙන්නේ කෙසේද? අපේ සිතවිලි වචන ක්‍රියා කෙසේද? මේ තුන්දොර පාලනය කරගෙන සාධාරණ ලෙස හැසිරෙනවාද? මේ තුන්දොර පාලනය කිරීමෙන් අපේ හැසිරීම ආදර්ශමත් වේද? දඩබ්බර නොහික්මුණ ශක්තියක් නොපෙනේද? මෙසේ තමාගේ ශිෂ්ටත්වය සංස්කෘතිය වැදගත්කම හැසිරීම මත සීලය දැක්විය යුතු අතර එම පුද්ගලයාගේ සිතිවිලි හා හැසිරීම වෙන් කළ නොහැකිය. සීලය මෙසේ වෙන් කළ හැකිනම් කඩසාප්පුවල සීලය විකිණීමට පත්වන්නේ මීට බොහෝ ඉහත කාලයක සිටය. එවිට යමෙකුගේ සීලය හොර සතුරන් අයිති කරගෙන විශාල ලාභ ලබාගෙන විකුණනු ඇත. තමාගේ බඩු මුට්ටු සොර සතුරන් ගන්නාක් මෙන් තමාගේ සීලයද සොරමෙර කමින් ගනිති. එවිට තමාගේ සීලය අන් භාණ්ඩමෙන් පවත්වා ගැනීම ඉතා දුෂ්කර වේ. බෞද්ධයෝ සීලය වඩන්ට නොකමැති වෙති. මක්නිසාද සොර සතුරු උපද්‍රව නිසාය. සැබවින්ම සීලය යනු දුස්සීලභාවයෙන් වන අලාභහානි හා සිල්වත් වීමෙන් වන ලාභ කීර්ති ප්‍රශංසා වේ. සීලයෙන් වෙන් වූ විට මෙවැනි භයානක විපාක ගෙන දෙන බැවින් මම කිසි විටක සීලයෙන් වෙන් නොවි සිටිමි. යමෙක් සීලයෙන් බැහැර නොවි සිටී නම් ඔහු යන එන තැන් සතුටින් සන්තෝෂයෙන් සිටී. කුමක් කළත් තම සීලය නැති වේ යයි සැකයක් නැති බැවිනි. යමෙක් සීලයෙන් වෙන් වී සිටින විට මහත් දුකට කනස්සල්ලටපත් වී මරණයෙන් පසු പ്രേතයන් වී තමා එකතු කළ සීලය ගැන තණ්හාවටපත් වෙනු ඇත. සමහරු තමා එකතු කළ ධනය මරණින් පසු අරක්ගෙන ඉන්නා പ്രേතයන් වැනි සීලය තමාගෙන් වෙන් කළ හැකිනම් එවැනි තත්වයක් උදා පරිපූර්ණ ආත්ම විශ්වාසය එක් දිනක් වත් බොරෝ මණිවත් විහාරයේ ස්තවිර නමක් ආචාර්ය මන් සමග සාකච්ඡාවකට කැමති විය. ආචාර්ය චවෝ කුන් උපාලි උන්වහන්සේගේ ප්‍රශ්නයකින් සාකච්ඡාව ඇරඹුණි. ඔබ වහන්සේ කඳුකරේ ඝන වනාන්තරයේ අන් භික්ෂූන්ගෙන් හා මිනිසුන්ගෙන් හිස් හුදකලාවේ සිටින විට තම භාවනා පිළිබඳ ගැටලුවක් ඇති වූ විට එය විසඳන්නේ කෙසේද? මම වාසය කරන්නේ බොහෝ උගත් ධර්මදර භික්ෂූන් වාසය කරන නගරයේ බැවින් බොහෝ විට මට ඒ අයගේ උපකාරයෙන් යම් ගැටලු निराකරණය කළ හැකිය. එහෙත් සමහර විට විසඳිය නොහැකි ගැටලු ඇතිවේ. කිසිවෙකුගෙන් උපකාරයක් ගත නොහැකිය. එසේ හේයින් ඔබ වහන්සේ තනිවම සියලු ගැටලු විසඳාගන්නේ කෙසේද? ආචාර්ය මන් නිර්භයව පිළිතුරු දුනි. ඔබ වහන්සේට පිළිතුරු දෙන්නේ පරිපූර්ණ ආත්ම විශ්වාසය මත පිහිටාගෙනය. මේ විශ්වාසයේ ගොඩනැගුණේ ප්‍රාථමික ස්වභාව ධර්මයේ හැදෑරීමෙනි. මම ධර්මය නිතර දෙවේලේ ප්‍රශ්න කරමි. නිදන අවස්ථාව හැර අන් හැම මොහොතේම ධර්මය සොයමි. නින්දෙන් පිබිදුන විගස ධර්මය සොයමි. ගැටලු ගැන මගේ සිතේ නිරන්තරයෙන් තර්ක විතර්ක ඇත. පරණ ගැටලු විසඳූ විට අලුත් ගැටලු පැන නගී. එක ප්‍රශ්නයක් විසඳූ විට සමහර කෙලෙස් බිඳී යයි. තවත් ප්‍රශ්නයක් ඇති වූ විට තවත් කෙලෙස් හටගනී. සෑම ආකාරයකම ප්‍රශ්න, දැඩි වක්‍රාකාර ප්‍රශ්න, තේරුම් ගැනීමට නොහැකි සංකීර්ණ ප්‍රශ්න සියල්ල හටගන්නේ සිතේය. ප්‍රශ්න සමග සටන් කරන්නේ සිතය. ඇත්තෙන්ම සිත යනු කෙලෙස් සටන සටන් වදින යුද බිම වේ. කෙලෙස් යටපත් කිරීම පරාජය කිරීම යනු ප්‍රශ්න निराකරණය කිරීමයි. අනාගත ප්‍රශ්න निराකරණය කිරීම ගැන මම වෙහෙස නොවෙමි. මම උනන්දු වන්නේ වර්තමාන ගැටලු තම කෙලෙස් නිසා හටගන්නා විටය. ඒ ඒ අවස්ථාවේදී හටගත් කෙලෙස් ඒ ඒ වේලාවෙදීම निराකරණය කරමි. මම අන් කිසි භික්ෂුවකගේ උපකාරය නිසා මගේ කෙලෙස් ගැටලු විසඳාගන්නේ නැත. මගේම සති පඤ්ඤා ඊතා ඉක්මනින් ප්‍රශ්නය निराකරණය කරයි. නිතරම මම බුදු වදන පිළිපදිමි. අත්තාහි අත්තනෝ නාතෝ තමා තමාගේම විමුක්තිදායකයාය. එබැවින් මගේ සිහිනුවණින් ප්‍රශ්නවලට විසඳුම් සොයමි. පොතපතෙන් සොයන්නේ නැත. ධර්මයේ සතිපඤ්ඤාව සියලු ප්‍රශ්න निराකරණය කරයි. සමහර ප්‍රශ්න ඊටා සංකීර්ණය. ඒවා පිළිබඳ නැවත නැවත ਵਿਚාරා අන්තිමේදී සතිපඤ්ඤාවලට හසු වේ. අනුන්ගේ උපකාරයෙන් මගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය නිසා මම ඒ අය ආශ්‍රය නොකරමි. තනිව වාසය කිරීම ඊට වඩා පහසුවකි. තනිව තම සිත කය සමග විසීම නිසා තෘප්තිමත් වෙමි. මරණ මොහොත පැමිණ විට අත්හරින්ට කිසිවක් නැත. මගේ හුස්ම නැවතුන විගස සියලු දේ අවසන් වේ. ඔබගේ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දීම ගැන සමාවුව මැනව. මම ශාස්ත්‍රීය ලෙස කතා කිරීමට නොදනිමි. මගේ අත්දැකීම පමණක් දනිමි. ප්‍රශ්නය ඇසූ එම ආචාර්යවරයා ඒ සියලු දේ ගැන එකහෙලා එකඟ විය. ඔබ වහන්සේ සුවිශේෂ පුද්ගලයෙකි. ඝන වනාන්තරයේ හුදකලා වාසය කිරීමට හැම අතින්ම සුදුස්සෙකි. ඔබ දේශනා කළ ධර්මය පොතපතේ සඳහන් වී නැත. පොතේ සඳහන් ධර්මය සහ සිතේ අවබෝධය නිසා වන ධර්මය වෙනස් වේ. මුල් අවස්ථාවේදී බුදුවදන ලීවේ අවබෝධයෙන් පරිපූර්ණ රහතන් වහන්සේලා විසිනි. එහෙත් පසුව ධර්මය පිළිබඳ ලියවී ඇත්තේ එවැනි පාරිශුද්ධ අය විසින් නොවේ. එබැවින් මුල් දේශනා දැන් තනුක වී ඇත. ඒ නිසා ඔබ අත්දැකීමෙන් දේශනා කරන ධර්මය දැන් පොතපතේ සඳහන් ධර්මයට වඩා පිළිගත යුතුය. මේ සියල්ල ධර්මය නමින් හඳුන්වති. මගේ මෝඩ ප්‍රශ්නයට ලැබුණ පිළිතුර ගැන කිසි සැකයක් නැත. එහෙත් ඒ මෝඩ ප්‍රශ්නය හොඳ දෙයකි. මක් නිසාද මෙවැනි දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හේතු නිසාය. මගේ මෝඩකම විකුණා මහත් ප්‍රඥාව මිලදී ගතිමි. මගේ මෝහය අත්හැර ප්‍රඥා ධනය ලබා ගතිමි. එහෙත් මට තව එක ප්‍රශ්නයක් ඇත. යම් යම් භික්ෂූහු බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබා ප්‍රත්‍යන්තයට ගොස් තනිව පුරුදු කරන අවස්ථාවේදී පැන නැගුණු ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට විටින් විට බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණෙති. බුදුන් වහන්සේ ඒ සියල්ල විසඳුම් දුන් පසු ඒ භික්ෂූහු නැවත හුදකලාවේ පුහුණු වෙති. එවැනි निराකරණය කර දුන් ප්‍රශ්න මොනවාද? එවැනි අතිශ්‍රේෂ්ඨ උතුමෙකුගෙන් ෂණයකින් විසඳුම් ලබා ගැනීමට හැකි විට Taman තනිව වෙහෙසෙන්නේ කුමකටද? එහෙත් ඊතා දුරබැහැර නම් එය වුවද ක්‍රියාත්මක කළ නොහැකිය. ඒ විට Tamanම එම ප්‍රශ්නය විසඳීමට වීරිය ගත යුතුය. එය තනිව විසඳා ගැනීමට කල්ගත විය හැකිය. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් යම් යම් ගැටලු નિરાයාසයෙන් විසඳිය හැකිය. එබැවින් එම ශිෂ්‍ය භික්ෂූහු එසේ ප්‍රශ්න විසඳා ගනිති. අද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා නම් මමද එහි යාමට හැකිනම් ගොස් ඒ විසඳුම් ලබා ගනිමි. එවිට මම තනිව බොහෝ වෙහෙස විය යුතු නැත. එහෙත් තනිව විසඳුම් ලබා ගැනීම සුදුසු වන්නේ අවසානයේදී අවබෝධය ලබන්නේ තනිව බැවිනි. දක්ෂ ගුරුවරයෙක් සිටීනම් ඉක්මනට අපේ අවබෝධය ලැබිය හැකිය. තනිව निराකරණය කරන විට අනුමාන ඥාණයෙන් නැවත නැවත ਵਿਚාරිය යුතුය. එය දුෂ්කරය. එහෙත් මට වෙන විසඳුමක් නොතිබුණි. මට වැටි වැටි නැගිටින්නට සිදුවිය. බොහෝ වැරදි මතිමතාන්තර නිගමනවලට පැමිණුනේමි. එහෙත් එහි වටිනාකම වූයේ අප්‍රතිහිත ධෛර්යය හා අදිෂ්ඨානය බලවත් වීමයි. මෙය තදින් ක්‍රියාත්මක වූ නිසා මගේ ගොරෝසු චිත්තය සුමට විය. මෘදු මොලොක් විය. අන්තිමේදී එය ඊටාම නිවැරදි විය. එවිට මා සමබර විය. ප්‍රතිපatti උපේක්ෂා සහගත විය. මෙය තුලින් ස්වභාව ලක්ෂණ විනිවිද දැක්කෙමි. ධර්මය දැක්කෙමි. එම ඉස්තවිරයන් වහන්සේ තව බොහෝ ප්‍රශ්න ඇසූ නමුත් ප්‍රධාන වශයෙන් ඇසූ ප්‍රශ්න පමණක් මෙහි ඇතුළත් කර මම අනිත් ප්‍රශ්න සඳහන් නොකරමි. ආචාර්ය මන් බැංකොක්හි වාසය කරන කාලයේදී බොහෝ පොහොසත් ගිහියන්ගෙන් දානය පිණිස ආරාධනා ලැබීය. එහෙත් එම දාණයෙන් පසු තම ශාරීරික වැඩකිරීම අපහසු බැවින් එය ප්‍රතික්ෂේප කළහ. ටික කාලයක් බැංකොක්හි සිට නකෝන් රජසීමා ප්‍රදේශයේ කෝරට් නුවර බලා පිටත් විය. එහි වට්පා සලවන් ආරාමේ වාසය කරන විට බොහෝ අය උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට පැමිණුනි. ඉන් එක් ප්‍රශ්නයක් උන්වහන්සේ මට කීහ. එය මගේ මතකයේ හොඳාකාර රැඳී ඇත. බොහෝ කරුණු මට අමතක වුවද මෙය කවදා නමුත් උන්වහන්සේගේ ජීවන ප්‍රවෘත්ති අඩංගු කළ යුතුයයි මට එවිට අදහසක් පහළ විය. ප්‍රශ්නය වූයේ ආචාර්ය මන්ගේ අවබෝධය ගැනය. ඇත්තෙන්ම උන්වහන්සේගේ ප්‍රසිද්ධියට අනුව එවැනි ආර්ය පුද්ගලයෙක්ද ප්‍රශ්නය අසන ලද්දේ කර්මස්ථාන පිළිබඳ බොහෝ අත්දැකීම් ඇති කෙනෙක් විසිනි. ප්‍රශ්නය ඔබ වහන්සේ කෝරත් නුවරට පැමිණියේ මෙහි සිටින දායක පිරිසට අනුග්‍රහ පිණිසද නැතහොත් මග්ගඵල නිවන සාක්ෂාත් කිරීමටද ආචාර්ය මන් මම යමක් දුක්ගෙන දෙන්නේද කරදරගෙන දෙන්නේද එවන්නක් නොසයමි කිසි සැකයක් බියක් නැතිව පිළිතුරු දුනි කුසගින්නෙන් පෙලෙන්නන් Tamanට ඉවසිය නොහැකි බැවින් ඕනෑම ආහාරයක් සොයමින් එහෙ මෙහෙ යති. එය හොඳ හෝ නරක වේවා අන්තිමේදී එම ආහාරය දිරවාගත නොහැකි විය හැකිය. එහෙත් මට එවැනි අවශ්‍යතාවයක් නැත. මෝහයක්ද නැත. මෝහය නැති අයගේ සෙවීමක්ද නැත. සෑම විටම තම සිත තෘප්තිමත් වී තිබේ. එබැවින් අවශ්‍ය වන්නේ කුමක්ද? සෙවණැලි අල්ලන්ට යන්නේ එය සෙවණැලි බව නොදන්නා අය වෙති. චතුරාර්ය සත්‍ය ඒකාන්ත සත්‍යකි. එය සියලු දෙනා කෙරෙහි विद्यमान වේ. මේ සත්‍ය දන්නා මම මුලාවටමපත් නොවෙමි. ඉතින් මම කුමක් සොයන්නෙම්ද? මම තවමත් ප්‍රාණවත් වෙමි. බොහෝ දෙනා මගේ උපකාර සොයති. ඒ අයට මම උපකාර කරමි. එපමණකි. මැණික් සොයා ගැනීම පහසුය. එහෙත් හදවතේ ධර්මයේ ඇති හොඳ මිනිසුන් සෙවීම දුෂ්කරය. එක් සදාචාර සම්පන්න හොඳ මිනිසෙක් ලෝකයේ සියලුම ධනයට වඩා වටී. මක්නිසාදේ සියලුම ධනයට වඩා හොඳ මිනිසාගෙන් ලෝකයට වන සෙත් ශාන්තිය වැඩි නිසාය. එකම පුද්ගලයෙක් කතරම් ලෝකයට සාමය සතුට ගෙන දෙන්නේද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ රහතුන් වහන්සේලා මෙවැනි ආශ්චර්යමත් පුද්ගලයෝ වෙති. හොඳ කර්ම මිල මුදල් වලට වඩා වටනේය. ඒ සීලාචාර ගුණවත් මිනිසා නිසා අවට සිටින සියලු දෙනා සතුටින් සාමයෙන් ජීවත් වෙති. දුප්පත් උවද සැප විඳಿತಿ. එහෙත් මෝඩයෝ මිල මුදල් සොයමින් තමාගේ ගුණවත්කම් වලින් පිරිහෙති. තමන්ගේ කර්ම විපාක ගැන සිතීමට නුවණ නැත. තමන් කෙතරම් දුෂ්ට දුරාචාරයේ යෙදුනත් එහි විපාක නොදනිති. අපායේ සිටින දුෂ්ට යක්ෂයන් තමන් මහා භයානක දුක් විඳිමින් නිරිසතුන්ට භයානක දුක් පමුණුවති. අපායේ වාසය කරන අන්ත නිරිසතුන් ලෙස ඔහු නොදනී. එවැනි භයානක මිනිසුද ඇත. ඒ මෝඩ මිනිස්සු මොනයම් අපරාධයක් කොට හෝ මුදල් ලබා ගනිති. ඒ පව්කාරයන්ගේ කර්ම අපාය බැංකුවේ තැන්පත් වී ඇත. ඒ අයට ඒ නිසි දඬුවම් අපායේදී ලැබේ. කුසල් හෝ අකුසල් අතර පරතරයක් ඇත. හොඳ නරක අතරද අධ්‍යාත්මික ගුණය හා භෞතික ධනය අතරද අහස පොළොව මෙන් පරතරයක් ඇත. නුවණැත්තෝ මේ පිළිබඳ ගැඹුරින් අවධානය කළ යුතුය. ප්‍රමාද විය යුතු නොවේ. අවසානයේදී අප විඳින සැප දුක් මේ කර්ම විපාක මත සිදුවේ. තම කර්ම විපාක පිළිගන්නවා හැර ඉන් මිදීමක් නැත. දුක් විපාක පැමිණි විට ඒ ගැන ප්‍රශ්න කිරීමක් නැත. එය Taman බලහත්කාරයෙන් වැළඳ ගනී. සුනාමි ව්‍යසනයට හසු වූවක් මෙනි. මේ කර්ම විපාක නිසා ජීවත්වන සත්වයෝ එකිනෙකාගෙන් වෙනස් වේ. උත්පත්තිය, ශරීර ලක්ෂණ, ගතිගුණ පවා ආවේනික වූ කර්ම විපාක වේ. එය අපේ දෛවය හා බැඳී පවතී. එහි වගකීම තමා සතුවේ. ඒවා තමාගේම කර්ම විපාක බැවිනි. මේ කර්ම විපාක භාරය අප විඳිය යුතුය. හොඳ හෝ නරක, සැප හෝ දුක මේවා අන් අයට පවරන්නට නොහැකිය. අප සන්තක දායාද වේ. කර්ම නීතිය මිනිසුන් සාදාගත් සම්මුතියක් නොවේ. එය එක් එක් කෙනා තනි තනිව කළ දෙයකි. මේ ප්‍රශ්නය ඔබ ඇසුවේ ඇයි? මට සමා වෙන්න. ඔබ වහන්සේගේ ගුණ කීර්ති වර්ණනා මා බොහෝ අසා ඇත. භික්ෂූන් වහන්සේලා හා ගිහි අය ඒ පිළිබඳ ප්‍රකාශ කරති. ඔබ වහන්සේ අවශේෂ භික්ෂූන් මෙන් නොවේ. ඔබ වහන්සේගෙන් ධර්ම කතාවක් ඇසීමට මම පුල පුලා සිටියෙමි. ඒ නිසා මේ ප්‍රශ්නය ඇසුවෙමි. මම ඇසූ ආකාරය වැරදි විය හැකිය. එබැවින් ඒ ඔබ වහන්සේට වෙහෙසක් වුනිදැයි නොදනිමි. මම අවුරුදු ගණනාවක් නොකඩවා ප්‍රතිපත්ති රැක්කෙමි. මගේ සිතුම් පැතුම් මේ කාලය තුල ඊටමත් සැනසිලිදායක සාමකාමී වී ඇත. මගේ ජීවිතය පළදායි වී ඇත්තේ බුද්ධ ශාසනය හමු වූ බැවිනි. අද මම මෙවැනි අනගි ධර්මයක් ඔබ වහන්සේගෙන් ඇසුවෙමි. ඊතා සරල නිවැරදි සංක්ෂේප වාක්‍ය වලින් ඔබ වහන්සේ අදහස් ප්‍රකාශ කළ අන්දම මා මවිතයටපත් කරයි. කෙලෙස් සහිත පුද්ගලයෙකු වූ මගේ සැක අද බොහෝ සෙයින් දුරු වී ඇත. මින් මතුවට මගේ ප්‍රතිපatti තනිවම ගෙන යමි. ඔබ ප්‍රශ්නය ඇසූ අන්දම නිසා මම එසේ පිළිතුරු දුනිමි. ඇත්තෙන්ම මට කිසි දෙයක් අවශ්‍ය නැත. මගේ මෝහයක්ද නැත. මම කිසිවක් නොසයමි. මගේ පිළිවෙත් පුරන කාලයේදී සැක තිබුණි. මාර්ගය හා පිළිවෙත් පිළිබඳ නිතර සෙව්වෙමි. හුදකලාවම වීරිය වඩමින් මරණාසන්නව ඇද වැටුනි. කඳු මුදුන්වල ඝන වනාන්තරවල හුදකලා භාවනා කරන විට බොහෝ ගැටලු මතුවිය. ඒ වාට තනිව විසඳුම් සෙව්වෙමි. දැන් මේ සියල්ල අවසන් වී ඇත. ඒ කාලයේදී මා පිළිබඳ කිසිවෙක් නොදනිති. දැන් දැන් බොහෝ අය ප්‍රශංසා කරති. මා මරණය හා සටන් වදිමින් පිළිවෙත් පුරන කාලයේ කිසිවෙක් ප්‍රශංසා නොකළහ. මේ ගැන කීමටවත් ජීවත් වේදැයි නොසිතුවෙමි. මෙසේ තුන් වරක් සිහි නැතිව ඇද වැටුනි. දැන් බොහෝ කාලයකට පසු නොඑක් ප්‍රශංසා ලැබමි. ඉන් ඇති වැඩේ කුමක්ද? ඔබ තුල සැඟවී ඇති දක්ෂතා කුමක්දයි හඳුනා ගැනීමට අවශ්‍ය නම් ඔබ පිළිවෙත් පූර්ණය කළ යුතුය. මැරුණාට පසු භික්ෂූන් වහන්සේලා අවුත් ගාථා සජ්ජායනා කර පින් අනුමෝදන් කරන තුරු සිටිය යුතු නැත. කසන තැන කසන්ට ඕනෑ. මම අනතුරු වැඟවීමක් නොකලා යයි කියන්ට එපා. ඔබට ඔය කැසිල්ල සුව කරගන්නට නම් ඉක්මනින් ඒ කසන තැන කසන්න. එනම් හැකිතරම් වීරිය වඩා හොඳ දේ කරන්න. එවිට ඔබේ ඇති තණ්හාව ලෝකේ ඇති දේ ගැන ආසාව නැති වී යයි. මිල මුදල් වතු පිටි ආදිය අපට අයත් නොවේ. අපි මගේ යයි කියන්නේ සම්මුති ලෝකයේ නීතිය නිසා. එසේ සිතන නිසා අපේ ඇත්ත වටිනාකම දකින්නේ නැත. මිල මුදල් ලෝකයේ අවශ්‍ය දේ සඳහා යොදා යම් තරමක සතුටක් ලබාගත හැකිය. එහෙත් අපේ මෝහය නිසා එය බුරබුරා නැගෙන ගින්නක් වී අප දැවී යනු ඇත. දුක් නැති කරගත් ඒ අතීතයේ සිටි ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලා මේ ගුණ වර්ධනය කරමින් තම සිත පිරිසිදු කර අප සැමගේ සරණය වී ඇත. ඒ අයට යම් යම් අයිති දේ ආසා කරන දේ නොතිබුණායයි ඔබ සිතන්නට පුළුවනි. මිල මුදල් මනස්කාන්ත හැඩරුව ඇත්තේ දැන් පමණ දැයි ඔබ සිතනවාද? එබැවින් මේවා අගය කරමින් ඇලී ගැලී සිටිනවාද? අපේ රටේ මිනි කනත්ත අඩු බවක් ඇද්ද? මලමිනී භූමදාන කිරීමට ආදාහන කිරීමට තැන් නැද්ද? ඔබ නොමරණවායයි සිතනවාද? ඒ නිසා කිසි බියක් නැතිව සැප සම්පත් විඳිනවාද? ඔබ නිතරම වෙහෙසෙන්නේ කෑම සෙවීමට, හොඳට නිදා ගැනීමට, ඇස්කන් නාසාදිය පිනවීමට, හරියට මේ ලෝකය විනාශ ප්‍රථම සියල්ල ලබා ගැනීමට අවශ්‍යයි සිතාද? ඒ නිසා නොඑක් දේ රැස් කරගෙන පුරවාගෙන ඇත. ඉන්න ඉඩක්ද නැත. සතුන්වත් මෙපමණ තණ්හාවෙන් නොඑක් දේ රැස් කරන්නේ නැත. ඔවුන්ට වඩා ඔබ ඊතා දක්ෂ ගුණනුවණ ඇති අයයයි සිතන්න. එවැනි අන්ධ භූත මුලාව නිසා තව තවත් දුකටපත් වෙනවා ඇත. මීට වඩා දුෂ්කර ජීවිතයක් අනාගතයේ ගත කරන්නට වුවහොත් කුමක් වේද? කවුද දන්නේ ඔබ පහත් කොට සිටින තිරිසන් සතුන්ටත් වඩා දුකටපත් වේද කියා. මේ ගැන සිතීමට හා ක්‍රියා කිරීමට දැන් දැන්ම පටන් ගත යුතුය. තවමත් පිළියමක් කරගත හැකිව ඇත. මෙතරම් පරුෂ විදියට කතා කිරීම ගැන මට සමා වෙන්න. එහෙත් මෙසේ තදින් නොකීවොත් තම ගතානුගතික ඇලීම් ගැටීම් වලින් මිදීමක් සොයන්නේ නැත. කිසිවෙක් චතුරාර්ය සත්‍ය පිළිගන්නේ නැති විට මේ ශාසනය නැති වී යයි. අප සෑම දෙනාම ගොරහැඩි පාප කර්ම අතීතයේ සිදු කර ඇත. ඒ වායේ දුක් විපාක අනිවාර්යෙන්ම අප විඳිය යුතුයි. මේ බව නොදන්නා අය තම වැරදි සාදා ගන්නට මහන්සි නොගනිත්. ඒ වෙනුවට ධර්මය ගැඹුරුය, නොතේරේ, ප්‍රතිපatti දුෂ්කරයයි සිතති. ඒ නිසා මේ தত্ত্বයෙන් බැහැරවීමට නොහැකිය. මේ අවස්ථාවේදී මෙය ලියන මම ඔබගෙන් සමාව අයදිමි. ඒ මම කිසි බියක් සැකක් නැතිව මෙසේ අදහස් පළ කිරීම ගැනය. මගේ එකම අදිෂ්ඨානය වූයේ ආචාර්ය මන්ගේ කතා ශෛලිය ඒ ආකාරයෙන්ම ලෝකය වෙත වාර්තා කිරීමය. මෙය වාර්තා කරන්නේ අනාගතයේ යමෙක් උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන තර්ක විතර්ක සංකල්පනා කරනු ඇති බැවිනි. එම බලවත් දේශනා ඒ ආකාරයෙන්ම නොලීවොත් එහි ශක්තිය තනුක වේ. එබැවින් මේ ගැන මම සැකහැර ලී වෙමි. ආචාර්ය මන් යම් තැනක විසුවොත් ප්‍රශ්න ඇසීමට බොහෝ දෙනා එතැනට පැමිණෙති. මට දැනගානට ලැබුණු එම ප්‍රශ්න හා උත්තර සියල්ලම මෙහි සඳහන් නොවේ. භික්ෂූන් වහන්සේලා බොහෝ කාලයක් තුල එවැනි දේ මා සමග කී නමුත් මට අමතක වී ඇත. තදබල ප්‍රශ්න පමණක් මගේ සිතේ රැඳී ඇත. ආචාර්ය මන් කැමති තාක්කල් නකෝන් රජසීමාහි වාසය කර උද්‍රෝන් තානි බලා පිටත් විය. අතරමඟ කොන් කයෙන්හි දුම්රිය නැවතූ විට බොහෝ දෙනා එහි රැස් වී උන්වහන්සේට එහි නැවතී යන මෙන් ආරාධනා කළහ. එහෙත් ඒ ආරාධනාව පිළිගැනීමට නොහැකි වීම නිසා ඒ අය මහත්සේ දුක් වූහ. අන්තිමේදී උද්‍රෝන්තානි නගරයේ වඩ් බෝධි සොම්ෆෝන් ආවාසයේ ජවෝකුන් ධම්මජේදී භික්ෂුව සමග නවාතැන් ගත්තේය. සෙනඟ රැස් වී උන්වහන්සේ පිළිගත්හ. එහි ටික කලක් ගත කර වත් නොන් නිවෙට් ආරාමයට වැඩ එහි වස්සාන ඍතුව ගත කළහ. සතියකට වරක් සිල් සමාදන් වී බණ ඇසීමට උසස් රජයේ නිලධාරීන් සහ අනිකුත් දායක පිරිස් සමග ජවෝකන් ධම්මජේදී භික්ෂුව නොකඩවා පැමිණියේය. උන්වහන්සේ ඝන වනාන්තර පසු කරමින් පා ගමනින් චියාං මාහි වාසය කළ ආචාර්ය මන් හමු වී උද්‍රෝන් තානී නගරයට එන ලෙස ආරාධනා කළහ. මේ නිසා අප සියලු දෙනාටම උද්දෝන්තානීහිදී උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබුණි. අපි සැවොම ජවෝකුන් ධම්මජේදී භික්ෂුවට මේ පිළිබඳ අතිශය කෘතඥ වෙමු. ධම්මජේදී භික්ෂුව නිතර ධම්ම සාකච්ඡාවේ යෙදේ. විශේෂයෙන්ම භාවනා පිළිබඳ උපදෙස් ලබා ගනී. මේ නිසා ආචාර්ය මන් කෙරෙහි විශාල ගෞරවයක් හා ශ්‍රද්ධාවක් ඇත. බොහෝ ගිහි පින්නතුන් ආචාර්ය මන් හමුවීමට අවස්ථාව ලබා දුනි. වස්සාන කාලය අවසන් වූ විට ආචාර්යමන් අවට ගම්මානවල හුදකලාව සැරිසරමින් පුරුදු භාවනා පිළිවෙත්හි යෙදුණාහ. උද්‍රෝන් තානි සිට සැතපුම් හතක් පමණ ඈතින් පිහිටි බං නොම් නම් කෙම් ගමෙහි වැඩි කාලයක් ගත කළේ එහි අවට වනාන්තර පරිසරයේය. මේ කාලයේදී ගිහි පැවිදි පිරිස් උන්වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන භාවනා කළහ. මීට පෙර එහි සිටි පිරිස් උන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වූහ. නැවත වාරයක් උන්වහන්සේ දැක ගැනීමට සතුටුහ. ඒ වන විට වයස අවුරුදු 70ක් පමණ විය. තවම ගමන් කිරීමට ශක්තිය ඇත. නිතරම නැගී සිටි වීරිය ඇති බැවින් ක්‍රියාශීලී විය. වන සෙනසුන්වල සක්මන් භාවනාවෙන් කල් ගත කළහ. ইহත ආත්ම උද්‍රෝන්තානි පලාතේ වාසය කරන කාලයේ ගමේ මිනිස්සු ආචාර්ය මන් හමු වී ප්‍රශ්න ඇසූහ. වර එක අතීත ಜಾතිවල පුරුදු කළ ಗುಣධර්ම මේ ආත්මයේදී තමාගේ චරිතයට බලපාන අන්දම විචාලහ. අතීතයේ අඹසැමි වශයෙන් සිටි අයගේ එම කැමැත්ත අනුව නැවත ආත්මවල එසේ අඹසැමි වීමට පත්වේද? මෙවැනි ප්‍රශ්න ගැන මිනිස්සු නිතර සැක පහල කරති ආචාර්යමන් පැවසීය. මුල් ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුනි. අතීත කර්ම තම චේතනාව අනුව සිදුවී ඇත. ඒ චේතනාවේ බලවත් ශක්තිය අනුව මෙසේ තම චරිතයට බලපායි. දෙවැනි ප්‍රශ්නය ගැන මෙසේ පැවසීය. Tamanගේ වර්තමාන ජීවිතයේදී ඇතිවන නෑ සම්බදකම් පෙර ආත්මයේ සිට එන්නක් බව තීරණය කිරීම අපහසු දෙයකි. බොහෝ විට ස්ත්‍රී පුරුෂයන් විවාහ වෙන්නේ අන්ධ ආලේනි. බඩගිනි කාර්යා යම් ආහාරයක් දුටු විගස එය ඉක්මනින් උපාදානය කරයි. Tamanගේ අවශ්‍යතාවය අනුව එය භුක්ති විඳී. අතීතයේ ඇති සම්බන්ධයක් නිසා විවාහ ඌයේ යයි සෙවීම දුෂ්කර වන්නේ එබැවිනි. කෙලෙස් ඇතිවීම නිසා එහි ආදීනව අතීත පුරුදු ආදියට අනුව සිටීමට අවකාශ නැත. රාග ගින්න ඇති විගස ඊට ප්‍රතිකර්ම සොයයි. එබැවින් අතීත පුරුදු අනුව සිදු නොවේ. බාහිර හැඩරුව ආදී කරුණු අනුව ස්ත්‍රී පුරුෂ සම්බන්ධය ඇති කෙරේ. කෙලෙස්වල ස්වභාවය නම් තම ආදරය නොලැබුණොත් පරිගැනීම නිසා බොහෝ අපරාධ කිරීමයි. තමාගේ වරද දුටුවත් එය නොපිළිගනිති. මරණය උවද කම් නැත. මේ කෙලෙස් ගින්න රාගය යයි හඳුන්වනු ලැබේ. එය තම හදවතේ පැන නැගී සිටි විට පාලනය කිරීම දුෂ්කර වේ. යමෙකුට සාධාරණ ලෙස වගකීමක් ඇතිව ජීවත් වීමට අවශ්‍ය නම් කෙලෙස් ගින්නෙන් මුසපත් නොවිය යුතුය. පාලනයක් නැතිව කෙලෙස් හට ගැනීම නිසා එය බලවත් අකුසල ශක්තියක් බවට පත්වේ. අතීතයේ සිද්ධීන් ගැන සිතීමට වඩා තමාගේ කෙලෙස් පාලනය කිරීම වඩා සුදුසු වේ. එවිට තමා අන්ධ භූත භාවයෙන් මහත් පාතාලවලට නොවැටේ. භාවනා බලයක් ඇති අයට පමණක් තම අතීත ජීවිතය මතක් කළ හැකිය. මොන හේතුවක් නිසා වුවත් කාමාශාව මැඩ ගැනීමට ආත්ම පාලනය අවශ්‍ය වේ. භයානක කෙලෙස් පිටාර ගලමින් ගම් වතුරක් මෙන් පාලනයෙන් තොර වූ විට තෝන් ලනුව කඩාගත් අශ්වයා මෙන් මෙල්ල කිරීම නොහැකිය. ප්‍රශ්නය යම් ස්වාමි භාර්යා දෙදෙනෙක් මේ ආත්මයේදී සුහදව ජීවත් වී මතු ආත්මයේදීත් මුණගැසේවා යන ප්‍රාර්ථනාව ඉෂ්ට කර ගැනීමට කල යුත්තේ කුමක්ද? Tamanගේ අදිෂ්ඨානය පමණක් සෑහේද? ආචාර්ය මන් සිතීම අදිෂ්ඨානය පමණක් නොසෑහේ. ඊට අවශ්‍ය කටයුතු කළ යුතුය. යමෙක් පොහොසත් වීමට බලවත් කැමැත්තක් ඇත. එහෙත් කම්මැලිකමින් මුදල් උපයා ගැනීමට වෙහෙස නොවේ. ඔහු පොහොසත් නොවේ. ඒ කැමැත්ත ඉටු කර ගැනීමට දක්ෂතාවය තිබිය යුතුයි. එසේම එවැනි අදිෂ්ඨානයක් ඇති ස්වාමි භාර්යා දෙදෙනා නිතර සමගියෙන් සිටිය යුතුයි. දෙදෙනාම එකම අරමුණ කැමති විය යුතුයි. භක්තිය, විශ්වාසය, ඇදහිල්ල එකම විය යුතුයි. අන්‍යෝන්‍ය අවංක ආදරය තිබිය යුතුයි. තමාගේ වාසිය, ලාභය, සතුට පිණිස අනෙකාගෙන් වැඩ ගැනීම නොකළ යුතුයි. එවිට විශ්වාසය භංග වේ. අතෘප්තිමත් ජීවිතයක් ඇති වේ. සිල්වත් විය යුතුයි. හොඳ හැසිරීම තුළින් සහකාරිය හෝ සහකරුවා මින්මතු ආත්ම භාවයේදීත් මුණගැසීමට කැමති විය යුතුයි. එහෙත් එක්කෙනෙක් පමණක් මෙසේ හැසිරුණත් අනිත් තැනැත්තා ඊට විරුද්ධ හැසිරීම ඇති විට එනම් Tamanට කැමති පරිදි ජීවත් වේ නම් එවිට කෙතරම් නැවත හමුවීමට අදිෂ්ඨාන කළත් එය සඵල නොවේ. ඒ Tamanගේ වැරදි ක්‍රියාවල විපාක නිසා තම පැතුම සාර්ථක නොවේ. ඔබගේ පැතුම කුමක්ද? ඔබ අන් හැම දෙයකටම වඩා තම භාර්යාව නැවතත් ලැබේවා යන කැමැත්ත ඇත්තේද? ප්‍රශ්නය. මම වෙන කිසිවක් ප්‍රාර්ථනා නොකරමි. එකම පැතුම මගේ බිරිඳ නැවත ආත්මයේදීත් හමු වේවා යන්නයි. මිල මුදල් తත්වය රජසැප දෙව්සැප නිවන්සැප උවද මගේ භාර්යාව නැත්නම් වැඩක් නැත. යමෙකුගේ විශාලතම බලාපොරොත්තුව මෙය විය යුතුය. ඒ සතුට ඇති විට පමණක් අනිත් ලෞකික සැප අර්ථවත් වේ. මෙය මගේ දර්ශනයයි. එබැවින් මේ ප්‍රශ්නේ ඇසුවෙමි. එහෙත් මම ලැජ්ජා බය උනේමි. ඔබ වහන්සේ මට නිନ୍ଦා කෙරෙද්දයි සැක ඇතිවිය. මේ ලෝකයේ සැබෑ తত্ত্বය මෙය වුවත් බොහෝ අය ඒ ගැන කතා නොකරත්. ආචාර්ය මන් සිනාසුනි. එසේනම් ඔබ යන යන තැන භාර්යාව කැටුව යුතුයි. ප්‍රශ්නය. මෙය පිළිගැනීමට මම ලැජ්ජා වෙමි. මගේ භාර්යාවට ඇති කැමැත්ත නිසා මම මහන නොවෙමි. ඈ තනි වේවි. රැක බලාගෙන අවවාද දීමට කිසිවෙක් නැති වේ යයි මට සිතේ. මගේ දරුවෝ නිතර මිලමුදල් ආදී දේ ඉල්ලමින් ඈට වදහිංසා කරත් මා නැති කල ඒ අයගේ ආදර කරුණාව නොලැබේ යයි සිතේ. මම මේ ගැන බලවත් ලෙස කම්පා වෙමි. මට නොතේරෙන තව දෙයක් ඇත. ධර්ම පුස්තකවල සඳහන් පරිදි දේව ලෝකවල සිටින දෙවිවරුන්ගේ ස්ත්‍රී පුරුෂ ભેදය ඇත. මිනිස් ලෝකයේ මෙනි. දෙවිවරු ඊටමත් සතුටින් නොයෙක් විදිහේ ආස්වාද ලබමින් ප්‍රීති වෙත්. එය ජීවත් වීමට සුදුසු පරිසරයකි. එහෙත් බ්‍රහ්ම ලෝකවල එවැනි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැත. එහි ජීවත් වීම ඊතරම් සතුටු එලවන්නක් නොවේ. එහි කිසිවෙක් විහිළු විනෝද නොකරති. එහි තනිකමක් නොදැනේද. නිවන ඊටත් වඩා නිහඬ නිශ්චල තැනකි. කිසිම සම්බන්ධයක් නැත. තමා ඒකාන්තයෙන්ම ස්වාධීන වේ. කිසිවෙකුගේ උදව් උපකාර නැත. කිසිවෙක් අවශ්‍ය නොවේ. ඉතින් එහිදී තමාගේ අභිමානය දක්වන්නේ කාටද? එවැනි අතිඋත්තම තත්වයකට පත් වුන විට සියල්ලන්ගේ සැලකිලි සම්මාන ලැබිය යුතුය. මේ ලෝකයේ යමෙක් උසස් ධනවත් උගත් ආදී සෞභාග්‍යවත් දියුණුවකට පත් වූ විට අන්‍යයන්ගේ වැඳුම් පිදුම් ආදර ගෞරව ලබති. එහෙත් නිවනේ ඇත්තේ දැඩි නිහඬතාවයකි. කිසිවෙකුගේ ආදර සැලකිලි නැත. මට හිතන විදියට එවැනි තැනක සතුටක් විනෝදයක් නැත. මට සමාවන්න. මෙවැනි මෝඩ පිස්සු ප්‍රශ්න ඇසීම ගැන එහෙත් මගේ හිතේ මේ සැකය දුරු කරන තුරු මම නිරන්තරයෙන් දුක් වෙමි. ආචාර්ය මන් දේවලෝක බ්‍රහ්මලෝක නිවන ඔබ වැනි මෝඩ සැකසහිත පුද්ගලයන්ට යන්න හැකි තැනක් නොවේ. එවැනි තැන්වලට යන්නේ තමාගේ අධ්‍යාත්මික ශක්තිය ඇති අය තමන්ගේ ගුණනුවණ වැඩිවන විට දෙව්ලෝ බඹලොව හා නිවන යන්නේ තේරුම අවබෝධ වේ. ඔබ වැනි අයට සිහිනෙන්වත් එහි යා නොහැක. ඔබට යා හැකි වුවත් භාර්යාව ජීවත් වන තුරු එහි යා නොහැක. ඈ මලපසු ඒ දුක ඉවසා ගන්නට නොහැකිව කල්ගත කරනු විනා දේවලෝක ගැන සිතීමටවත් නොහැක. ඔබ සිතන අන්දමට දේවලෝක බ්‍රහ්මලෝක වුවත් ඔබගේ භාර්යාව තරම් වටනේ නැත. එවැනි තැන්වල ඔබ බලා ගන්නට භාර්යාවක් නැත. ඔබ එහි යන්ට නොකමැති වන්නේ ඔබගේ සියලු සැප සම්පත් ලබා දෙන භාර්යාව නැති නිසාය. ආචාර්ය මන් සහ එම ප්‍රශ්නය ඇසූ පුද්ගලයා මහත්සේ සිනාසුනි. මේ ලෝකයේ විඳින සැප තම තමන්ගේ කැමැත්ත වෙනස් වේ. අපේ ශරීරයේ ඇති ඉන්ද්‍රිය එකම ශරීරයක ඇතත් වෙනස් අරමුණු ගනිති. ඇස රූප දකිති. කන ශබ්ද අසති. නාසයේ ගඳ සුවඳ පමණක් ගනිති. දිවට රස පමණක් දැනේ. ශරීරය කැමතිවන්නේ හොඳ ස්පර්ශවලට. ඒ ඒ ඉන්ද්‍රියන්ගේ හැකියාව අනුව වෙන වෙන අරමුණු ලබා ගනිති. එක ඉන්ද්‍රියකට මේ සියලු අරමුණු ගන්නට බෑ. රස ඇති ආහාර ගැනීම එක විනෝදයකි. විවාහ සැප තවත් විනෝදයකි. මේ ලෝකයේ විනෝද ආස්වාද වලින් තොර නැත. ඒ ජීවත්වන අයට අත්‍යවශ්‍ය බැවිනි. ඒවා සොය සොයා ගොස් ලබා ගනිති. මෙවැනි සතුට සන්තෝෂය මිනිස් ලොව ඇත. දේව ලෝකවල වෙනත් ආස්වාද ඇත. බ්‍රහ්ම ලෝකවල ඊට වෙනස් ආස්වාද ඇත. නිවනේ ඇති ආස්වාදය කෙලෙස් දැවිලි නිවීමෙනි. ඒ සතුට කෙලෙස් සහිත පුද්ගලයන්ගේ සතුටට වඩා හාත්පසින් වෙනස් වේ. ඔබට අවශ්‍ය වන්නේ භාර්යාවගෙන් ලැබෙන ආස්වාදය පමණක් නම් ඔබ ඇස්වලින් නොඑක් දේ බලන්නේ ඇයි? කනින් ශබ්ද අසන්නේ ඇයි? කන්නේ මොකටද? නිදන්නේ මොකටද? පින් කරන්නේ කුමකටද? දන් දෙන්නේ කුමකටද? සීල් රකින්නේ කුමකටද? භාවනා කරන්නේ කුමකටද? ඔබට කරන්න තියෙන්නේ එක් දෙයකි. භාර්යාව සමග වාසය කරමින් ඒ සියලු සැප ලැබීම නොවේද? එවිට අනික් සැප සොයසොයා කරදර වීමක් නැත. ඇත්තෙන්ම ඔබට එසේ කළ හැකිද? ප්‍රශ්නය අපොයි එසේ කරන්න බෑ ස්වාමීනි. කොහොමද මා එහෙම කරන්නේ? ඒ ඇරත් අපි කතරම් රණ්ඩු කරනවාද? මම කෙසේ සියලු සැප භාර්යාවගෙන් පමණක් ලබම්ද? එවිට මගේ ජීවිතය මහා අවුලක් වේ. මේ මිනිසා ඊතා අවංක නිර්භය පුද්ගලයෙකි. ඔහු සිල් ආරක්ෂා කරති ආචාර්ය මන් පැවසුවේය. ඔහු ආචාර්ය මන්හට බොහෝ ගෞරව ආදර දක්වයි. නිතර නිතර අවුත් ආචාර්ය මන්ගෙන් ප්‍රශ්න අසයි. සාමාන්‍ය අය මෙවැනි ප්‍රශ්න ආචාර්ය මන්ගෙන් අසන්නේ නැත. ඔහු තම බිරිඳට හා දරුවන්ට බොහෝ ආදරය ඇත. ආචාර්ය මන් කෙරෙහි ඇති ආදරය භක්තිය නිසා නිතර ආරාමයට එයි. එවිට අමුත්තන් සමග ආචාර්ය මන් කතා කරන්නේ නම් ඔහු ආරාමේ අනිත් භික්ෂූන්ට උදව් උපකාර කරන්නේ තමාගේ ගෙදර අයට සලකන විදියටය. ආචාර්ය මන් ඔහුගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සපයයි. යම් යම් අයගේ චරිත ලක්ෂණ හඳුනා ගැනීමට ආචාර්ය මන් අතිදක්ෂ වේ. ඒ ඒ අයට වෙනස් ආකාරයෙන් සලකයි. සාමාන්‍ය කතාවේදී හෝ දේශනයේදී තම ප්‍රේක්ෂකයන්ට ගැළපෙන කතා කියත් මම ලියූ මේ කතා පුවත් වලින් ඒ බව ඔබට ඔප්පු වෙනවා ඇත. ආචාර්ය මන් නොන් නිවෙට්හි වාසය කරන කාලයේදී බොහෝ භික්ෂූන් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට පැමිණිහ. වස්සාන කාලයේ උන්වහන්සේ සමග ගත කළහ. අද මෙන් නොව ඒ කාලයේ මෙම විහාරය ඊටාම නිස්කලංක ප්‍රදේශයකි. කිසිවෙක් එහි ආවේ නැත. යම්කිසි භාවනා යෝගීන් පමණක් දුරුකතර ගෙවා පැමිණිහ. එහෙත් දැන් විශාල වශයෙන් සෙනග රැස් වෙති. භාවනා යෝගී භික්ෂූන්ට මෙය පරිරෝධයකි. ඒ කාලයේ භික්ෂූන් වහන්සේලා හුදකලාව කැමැති පරිදි පිළිවෙත් පිරූහ. එබැවින් බොහෝ භික්ෂූන් අදිමානුෂික ගුණධර්ම වඩාගත්හ. ඉන් තමාට පමණක් නොව අවට ජනයාට හා පරිසරයට සිතක් විය. සවස් යාමේදී ආචාර්යමන් භික්ෂූන්ට දම් දෙසති. ආරම්භ කරන්නේ සීලය පිළිබඳ කතාවකිනි. ඉන්පසු සමාධි ප්‍රඥා විස්තර කරති. ක්‍රමානුකූලව මේ දේශනය ගැඹුරු වී අරහත්ත්වයට දක්වා විස්තර වේ. එය ධර්මයේ අවසාන ඉලක්කය වේ. ඉන්පසු අංග සම්පූර්ණ දේශනයක් ප්‍රතිපදාව ගැන විස්තර වේ. ඒ අවස්ථාවලදී භික්ෂුවකගේ ආකල්ප හැසිරීම දෛනික වැඩපිළිවෙල භාවනා කර්මස්ථාන ගැන සඳහන් වේ. නිරන්තරයෙන්ම විනය ශික්ෂා රැකීම හා සති සම්පජාඤ්ඤය කෙරෙහි තදින් බැඳී සිටිය යුතු බව අවධාරණය කෙරේ. යම් භික්ෂුවක් විනය හා හැසිරීම පිළිබඳවද තමා පුහුණු වෙන ශික්ෂා පිළිබඳවද ගෞරවය ඇතනම් ඔහු භික්ෂුවක් ලෙස සැලකිය යුතුය. කුද්දානු කුද්දක ශික්ෂා කඩකරන භික්ෂුව එය වැදගත් ශික්ෂා ලෙස ගණන් නොගනී. එවැනි අතපසු වීම දුස්සීල බවකි. අන්තිමේදී ඊට වඩා ලොකු ශික්ෂාවුවද කඩ කරති. විනය නීති රකින්නේ Tamanගේ හැසිරීම අකණ්ඩව පවත්වා ගැනීමටය. නැතහොත් විටින් විට ඔහුගේ හැසිරීම දෝෂ ඇත. මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමටපත් වූ විට අන් සුපේශල ශික්ෂාකාමී සබ්‍රාහ්මචාරීන් ඉදිරියේ මහත් ලැජ්ජාවකි. එබැවින් ඒ සුළු වරද හෝ අත්හැරීම නිසා තම ගුරුවර සහ වාසය කරන අන් භික්ෂූන්ගේ ගෞරවය හිමිවේ. Tamanට කිසි සැකක් බයක් නැතිව ජීවත් විය හැකි වේ. ඔබේ හදවතේ පිරිසුදුභාවය සෝතාපන්න මග්ගඵල සිට අරහන්ත මග්ගඵල දක්වා ක්‍රමයෙන් වැඩි යා යුතුය වේ. එසේ වීමට සමාධි ප්‍රඥා නොකඩවා වැඩි ගිය යුතුය වේ. වීරිය බලවත් විය යුතුය. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩි යන විට තම සිතේ පවතින කෙලෙස් කුණු කැඩී බිඳී සුණු විසුණු වී යයි. භික්ෂුවකගේ කතාව හැසිරීම ඊටාම නිවැරදි විය යුතුය. සිත අති පිරිසිදු වී ඇත්තේ සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනය තුලිනි. කිසිවිටක තම සිතේ කුසීත අඳුරු දුක්මුසු භාවයක් නැත. පිටතින් තේජාන්විත භාවයක් පෙනේ. කිසිවෙක් මගහරින තම සිතේ තැන්පත් කරගත් ඊර්ෂ්‍යා වෛර ආදියක් නැත. සැඟවී යුත්තක් නැත. කනස්සල්ලක් නැත. බුදුරජාණන් වහන්සේගේ අභ්‍යන්තර සිතේ හා බාහිර හැසිරීමේ ඒකාකාර පිරිසිදු භාවයක් ඇත. එම බුදුගුණ තමා තුළ වඩා ගැනීමට භික්ෂුව වීරිය වැඩි යුතුය. බුදවරු අනුගමනය කරන ආර්ය සංඝයාගේ මේ ගුණ දක්නට ලැබේ. සියලු පව් දුරු කිරීමත් කුසල් කිරීමත් ඊටාම සුදුසු වේ. අවංක භාවය තම සිත තුළ ඇති විට ධර්මයට අනුකූලව සිතුම් පැතුම් පවත්වති. මේ නිසා යන එන තැනකදී සියල්ලන්ගේ ආදර භක්තියට පත්වේ. තම සිතේ ඇති ආලෝකය ඉතිරි පැතිරි පවතී. කිසි විටක මෝහයෙන් මුලාවෙන් යම් උගුලකට හසු නොවේ. මෙසේ අති උතුම් ගුණ ආර්ය සංඝයා තුල දක්නට ලැබේ. මේ කරුණු අධ්‍යයනය කර හදවතේ තැන්පත් කර ගන්න. අනුගමනය කරන්න. එවිටේ ගතිගුණ තමා තුල වහා වර්ධනය වේ. ඒවා තමාගේ පුද්ගලික ගතිගුණ වේ. මෙවැනි ධර්ම නිරන්තරයෙන්ම ආචාර්යමන් තම ශිෂ්‍යයන්ට කියා දෙති. ආචාර්යමන්ගේ දෛනික චර්යා රටාවක් ඇත. භාවනාවෙන් හිමිදිරියේ නැගී සිට සක්මන් කරමින් පිණ්ඩපාත කාලය පැමිණෙන තෙක් සිටිති. ඉන්පසු ගමට ගොස් පිණුසිඟා ආපසු කුටියට වඩිති. දානෙන් පසු නැවත සක්මන් කර කෙටි විවේකයක් ගනිත්. ඉන්පසු නැවත සක්මන් කර භාවනාවේ යෙදෙමින් සවස 4 වන තුරු සිටිති. සවස 4ට කුටිය අවට ඇමද ස්නානය කොට නැවත සක්මන් කරත්. ඉන්පසු කුටිය තුල පැය ගණනක් ගාථා පිරිත් සජ්ජායනා කරත්. ඉන්පසු නැවත භාවනා කරත්. රාත්‍රී කාලයේ දිගටම භාවනාවේ යෙදෙති. පැය 4ක් පමණ සැතපෙති. බොහෝ විට නොනිදාම දවස ගත වේ. තරුණ කාලයේදී තිබූ වීරිය අසීමිතය. අන් කිසිවෙකුට එතරම් වීරිය වැඩිය නොහැකි විය. වයස්ගත වූ විටද එම වීරිය අත්හලේ නැත. ටිකක් හෙමින් වැඩ කලේ ශක්තිය දුර්වල වූ විටය. දිනපතා මෙසේ ටිකින් ටික දුර්වල විය. එහෙත් අපි සියලු දෙනාගෙන්ම වෙනස් වූයේ කෙතරම් රෝගී තත්වයක් තිබුණත් සිතේ කිසි පසුබැසීමක් නොවීමය. අප සැමට විශාල ආදර්ශයක් වූ උන්වහන්සේ මහත් ආශ්චර්යකි. උන්වහන්සේ පුද්ගලික වගකීම් පැහැරහැරියේ නැත. තම බලවත් වීරිය අත්හලේ නැත. ඒ නිසා චියංමයි කඳුකරයේදී අද්විතීය ජයග්‍රහණය කළහ. මිනිසයන් වශයෙන් අප තුල ඇත්තේ එවැනි ශක්ති සම්භාරයකි. එහෙත් එය නියම විදියට හසුරුවා එවැනි අසාමාන්‍ය ජයග්‍රහණයක් කරන්නේ ටික දෙනෙකි. මිනිස් ලොව ජනගහණය වැඩි වෙමින් පැවතුනත් මෙවැනි අති උතුම් තත්වයකට පත්වන්නේ කවරෙක්ද? උන්වහන්සේ සතර එර්ධිපාද වඩා ඇත. ඡන්ද චිත්ත විරිය විමර්ශා උන්වහන්සේ හා අප අතර වෙනස වේ. මේ irdipaadවල වැඩිම අනුව එක් එක් පුද්ගලයාගේ කර්ම වෙනස් වෙති. කර්ම ශක්තියේ වෙනස අනුව විපාක වෙනස් වේ. එම නිසා එක් එක් කෙනා විඳින සැප දුක් වෙනස් වේ. ලෝකේ වාසය කරන පුද්ගලයන් දෙස බැලුව විට මේ හොඳාකාර විද්‍යමාන වේ. අප සැමට මේ අනුව සැප දුක සතුට නොසතුට වරින් වර ලැබීම වෙනස් කළ නොහැක. උන්වහන්සේගේ මුළු ජීවිත කාලයේදීම තම බලවත් කර්ම ශක්තියේ විපාක වශයෙන් මල්පල නෙලා ගති. සියලු දෙනාගේ ගෞරව සම්මානයට සුදුසු විය. මුළු ලෝකයේ පුරාම එම කීර්තිරාවය පැතිරී ඇත. එහෙත් බෞද්ධයන් පවා උන්වහන්සේගේ ජීවමාන කාලයේදී ඒ කිසිවක් නොදැන සිටිහ. ඊට හේතුව වූයේ ජනගහනයේ ඇති පෙදෙස්වල උන්වහන්සේ වාසය කිරීමට මැලිවීමයි. මුළු ජීවිතයම කඳුමුදුන් වන පෙදෙසෙහි ගත විය. බොහෝ භික්ෂූන් උන්වහන්සේගේ ජීවමාන කාලයේදී හමුවීමට ගිය නමුත් හමුවීමට නොහැකි විය. මාර්ග අපහසුතාවය, කැලෑ බද ප්‍රදේශ, කඳුමුදුන් නිසා ගමනාගමනය අති දුෂ්කර විය. පාගමනින් දවස් ගණන් ආඳුරන ප්‍රදේශයේ ආරංචි මාත්‍රයෙන් ගොස් සොයාගත යුතුය විය. සමහර භික්ෂූහු එවැනි දුෂ්කර ප්‍රතිපත්ති නිසා උන්වහන්සේ හමුවීමට නොගිහ. ධර්මය නොසඟවා සත්‍ය ලෙස පෙන්වා දීම ගැන සමහරු නොකමැති විය. ආහාර ප්‍රශ්නය උග්‍ර වූයේ දිනකට එක් වේලක් වැළඳීම හා නීරස ආහාර ගැනීමය. දුක් විඳීමට නොහැකි භික්ෂූන් නොඑක් බැරිකම් කියා නිදහසට කරුණු ඉදිරිපත් කළහ. එම භික්ෂූහු නිවන් මාර්ගයේ යාමට කැමති වූද නොඑක් බාධක මනසේ තිබුණි. ආචාර්ය මන්ගේ අභාවයෙන් පසු එම භික්ෂූහු දැඩි ලෙස පසුතැවිලි වූහ. ඈත අතීතයේ බුද්ධ කාලීන රහතන් වහන්සේලාගේ ප්‍රතිපත්ති අනුව යමින් උන්වහන්සේ ශාසනය සංකේතවත් කර වර්තමාන ලෝකයාට පෙන්වා දුනි. මග්ගඵලලාභී රහතන් වහන්සේලා මෙසේ රුක්මුල් වනසෙනසුන් ශුන්‍යාගාර සුසානවල භාවනා වැඩූ හැටි උන්වහන්සේගේ චර්යා රටාවෙන් ස්පුට වී ඇත. එවැනි ආර්ය සංඝරත්නයට අයත් වූ උන්වහන්සේගේ ගුණ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ආදී සංඝ ගුණ මනාව පිළිබිඹු කළහ. නිවන නම් මහා සාගරයට අවතීර්ණ වූ මහා ගංගාවක් හා සමානය. බුදුදහම ඒ ආකාරයෙන්ම පිළිපදින ලදී. ආචාර්යමන් වර්තමාන යුගයේ සිටි මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේගේ පරිණිර්වාණය 1949 නොවැම්බර් 10 වෙනි දිනයේදී සිදුවිය. එනම් මීට අවුරුදු 20කට පෙරය. සම්මුති ලෝකයේ මරණ අනන්ත සසර පුරා ඇති දෙයකි. එය වැළැක්විය නොහැකිය. එහෙත් බුදු කෙනෙකුගේ මහා කරුණාව, ප්‍රඥාව, විමුක්තිය හේතුප්‍රත්‍ය ඉක්මවා ගිය මහත් වූ විස්මිත දෙයකි. මේ සියලු ගුණ සාසනයේ ගැබ් වී ඇත. ආචාර්ය මන් තුල එවැනි විස්මිත කරුණාව, ප්‍රඥාව, විමුක්තිය දක්නට ලැබුණි. ඒ බුද්ධ ශාසනය පිළිපැදීම අප සතු වගකීමකි. සාර්ථකත්වයට හේතු වන්නේ අපි කොපමණ කාලයක් ශ්‍රමයත් ඒ සඳහා වැය කරන්නේද යන්නයි. මෙසේ ප්‍රතිපත්ති රැකීමෙන් පමණක් ඒ ප්‍රතිඵල ලබාගත හැකිය. එසේ නැත්නම් මේ අවස්ථාව නැවත නොලැබෙනවා ඇත. නකෝන් රජසීමා නගරයේ මිනිසුන්ට ආචාර්යමන් කළ දේශනයක් මගේ සිතේ රැඳී ඇත. එහි සාරාංශය මෙහි අඩංගු කරමි. ඔබ ඔබගේ පවුල නෑදෑ හිතමිතුරන් කනත්තට යන බව අමතක නොකරනු මැනවි. නැත්නම් මරණයට මුහුණ දීමට ඔබ සූදානම් නොවි සිටී. ලෝකයේ සියලු දෙනා මරණයට පත්වේ. ඊට සූදානම් විය යුතුය. නැත්නම් ඔබ මරණ බය නිසා මෙරි අභව්‍ය ස්ථානයක උපදී. ඔබ සිතන, කතා කරන, ක්‍රියා කරන හැම විටම කනත්ත මතක් කරන්න. එනම් මරණය, මරණය හා කනත්ත එකම අදහසක් ගෙන දේ. කනත්ත හා කර්මය එකම ධම්වැල් පුරුක් දෙකකි. මරණය මතක් කරන විට කර්මය මතක් වේ. එවිට ඔබගේ සිතුවිලි, වචන, ක්‍රියා කුසල් පිණිස යොමු වේ. ඔබ හරි දක්ෂය කියයි ආඩම්බර නොවන්න. ඇත්තෙන්ම ඔබ ඔබගේ කර්ම විපාකවලට අසු වී ඇති කෙනෙකි. ආඩම්බර වන්නේ කෙසේද? ඔබ කර්ම විපාකවලට යට වී සිටින්නෙක් නොවේද? බුදු කෙනෙකුට වඩා ඔබ දන්නවා කියා සිතන්න එපා. ඒ අසාමාන්‍ය මහා උත්තමයා කෙලෙස් සහිත පුද්ගලයන් මෙන් මාන ආඩම්බර නැත. අනාගත සැක නැත. අනුමාන නොකරති. සත්‍ය දක්නා බැවිනි. කෙලෙස් සහිත පුද්ගලයෝ තම අහංකාර උඩඟුකම් නිසා අකුසල කර්ම කර එහි සිර වී සිටිති. මේ ආකාරයෙන් උන්වහන්සේ අදහස් කෙලින් ප්‍රකාශ කරන විට අසා සිටින අය තුල සැක නැති වී ඒකාන්තයෙන් පිළිගනිත්. කර්මය ගැන මෙසේ කියන විට මම මගේ යනුවෙන් සාදාගත් මහා මන්දිර කඩා වැටේ. තමා ජීවත් වන తත්වයේ කුමක්දයි සිතේ. කර්මය ගැන මීට ප්‍රථම සඳහන් වී ඇති නමුත් ආචාර්යමන් කර්මය ගැන කියන ඍජු අවංක ස්වභාවය නැවත මතක් කරමි. මේ ආදී කරුණු මට අමතක වී ඇත. විටින් විට මතක් වූ විට එය සඳහන් කරමි. මේ ගැන ඔබගේ සමාව අයදිමි. ආචාර්ය මන් මෙසේ ගෝලයන්ට ධර්මය කියා දෙති. ඒ හේතුවෙන් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස ඊටමත් දක්ෂ බෝධි වෘක්ෂ බවට පත් වූහ. මෙවැනි බෝධි වෘක්ෂ රෝපණය කිරීමට ඊටම දුෂ්කරය. එය ආරක්ෂා කිරීමත් ලොකු මහත් වී විශාල වෘක්ෂයක් බවට පත් කිරීමත් දුෂ්කරය. උන්වහන්සේගේ ශ්‍රාවකයන් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු ලෙස දැන් ජීවතුන් අතර දක්නට ලැබේ. ඉන් සමහරු නම් වශයෙන් මම කලින් සඳහන් කළෙමි. ඉන් සමහර නම් මේ සඳහන් කරමි. ආචාර්ය සිං සහ ආචාර්ය මහපිං උබෝන් රජතානියෙහි වෙසිතී. නොං කයිහි ආචාර්ය තෙට් සංකොං නකොංහි ආචාර්ය ෆෑන් උද්‍රෝන් ටානිහි වට්ටම් ක්ලොම් ෆේන්හි ආචාර්ය කවෝ ඩොංයන් ගමේ ආචාර්ය ෆ්‍රොම් වත් අශෝකාරාම්හි ආචාර්ය ලී ලියොයි ප්‍රදේශයේ ආචාර්ය චොබ් සහ ආචාර්ය ලුයි චියාං මයිහි ආචාර්ය සිම්හා ආචාර්ය තේ සකෝන් නකෝන්හි ආචාර්ය කොන් මා සහ තවත් බොහෝ ආචාර්යවරු සිටිහ. මට ඒ නම් අමතක වී ඇත. මේ සෑම ආචාර්ය කෙනෙකුටම විශේෂ දක්ෂතා තිබුණි. ඒ දක්ෂතාවල නිපුණත්වයක් තිබුණි. සමහරුන්ගේ කීර්ති රාවය මුළු රට පුරා විහිදී ගියේය. මුළු රටේ ප්‍රසිද්ධ වූ අය වෙති. සමහරු නිහඬව තම භාවනා පූර්ණත්වය ලැබ සිටිහ. බොහෝ උසස් ආචාර්යවරු තවත් සිටිති. ඒ අය නමින් හෝ හඳුන්වා ගැනීමට නොකමැති වූහ. වෙන කිසි ආචාර්යවරයෙකුට වඩා ආචාර්යමන් තම ශ්‍රාවකයන් බෝධියවත් නිවනට යොමු කළහ. ඒ සියලුම දෙනා වහන්සේලා දූතහංග පූර්ණය කළහ. දූතහංග පුරුදු පුහුණු කිරීම ඉතා දුෂ්කර කාර්යකි. පොඩි දරුවෙක් රැකබලා ගන්නාක් මෙනි. ප්‍රථමයෙන්ම තම සීලය පූර්ණ කළ යුතුය. ඉන්පසු සීලය මත පිහිටා භාවනාවේ යොදවති. ඒ තුලින් තම කයේ සහ සිතේ සංවරය ඇති කරයි. එවිට ස්වාධීනව වැඩ කටයුතු කරගත හැකි වේ. කෙලෙස් සහිත පුද්ගලයන් මෙවැනි ත්‍රි ශික්ෂාවේ යෙදවීම අසීරු කරුණකි. කෙතරම් අවවාද අනුශාසනා කළත් එය ශිෂ්‍යයාගේ సంతාණයට තදින් බැසගෙන ක්‍රියාත්මක වන්නේ කලාතුරකිනි. ගුරුවරයා නිතරම මුරකාරයෙක් මෙන් මේ අයගේ සිතුම් පැතුම් ආචාර සමාචාර හැසිරීම ආදිය සෙවිය යුතුය. ඉඩක් ඇති හැම අවස්ථාවේදීම පරණ පුරුදු වලට අවතීර්ණ වන බැවිනි. නොඑක ආකාර කෙලෙස් සමග සටන් වැදීමට සිදුවේ. ඊතා දක්ෂ ගුරුවරයෙකුට පමණක් ශිෂ්‍යයන් අවනත කළ හැකිය. චරිතය ධර්මානුකූලව හැඩගැස්විය යුතු බැවිනි. අපි සැවොම කෙලෙස් වලින් දුකටපත් වෙමු. ආචාර්යවරයෙකු වෙත පැමිණෙන සියලු දෙනාම එවැනි කෙලෙස් වලින් යුක්ත අය වෙති. එබැවින් එකිනෙකාගේ ශක්තියෙන් නැගී සිටීමට නොහැකි වෙත්. මගේ දැනුම අනුව ලෝකයේ ඇති ඊටාම දුෂ්කර දෙය නම් සාමාන්‍ය භික්ෂුවක් එවැනි ආර්ය සංඝරත්නයට හරවා ගැනීමයි. කෙලෙස් සහිත පු탁ජන භූමියේ සිට ආර්ය භූමිය වූ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් තත්වයට නගාලීමට ගුරු උපදෙස් ලැබිය යුතුය. මේ කාර්ය එක් එක් අවස්ථාවේදී තව තවත් සංකීර්ණ වේ. මෙසේ රෝපණය වී හැදී වැඩි යන වෘක්ෂය කෘමීන් ආදී සතුන් විදගෙන මුල් විනාශ කර ගසද පෙරලා දමයි. දලු කාලයේදී මෙසේ විපත් සිදුවේ. ගස නැගී ශක්තිමත් වී අතුපතර විහිදී යනතුරු ආරක්ෂා කළ යුතුය. මෙවැනි දේ අපි නිතර දුටුවෙමු. කලාතුරකින් පමණක් මුල් බැසගෙන යන ශක්තිමත් ගසක් බවට හැරේ. වැසි ඒ ඇතැම් විට සුළං සතුන්ගෙන් වහා වෙනසී යයි. සාමාන්‍ය ගසක් මෙසේ ආරක්ෂා කළ විට හැදී වැඩි ගිය නමුත් භික්ෂුවක් මෙම ප්‍රතිපදාවේ ගමන් කරන විට නිතරම මුලින්ම ඇදවැටීමටපත් වේ. සිතේ ඇති කෙලෙස්වල ස්වභාවය යටපත් කර යම් දියුණුවක් ලැබූ නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන්ම තමා කෙලෙස්වලට වසඟ වේ. එය බොහෝ මහන්සියෙන් මෙපමණ කාලයක් වැඩූ ධර්මය එකවරම ඇද වැටීමකි. ප්‍රතිපත්ති රැකීම දුෂ්කර බැවින් නිතරම ඇද වැටෙන ස්වභාවය ඇත. තමාට යම්කිසි ආබාධයක් නැතත් යම් දෙයක් පසුපස ගොස් එය නිදහසට කරුණු දක්වා ආබාධයක් කරගනී. මේ සිතේ ස්වභාවයයි. මෙසේ තමා තමන්ටම විශාල හානියක් සිදු කරගනී. පිළිවෙත් පිරීම එතරම් දුෂ්කර දෙයකි. ඔබ මා කියන දේ විශ්වාස නොකරනවා නම් අත්හදා බලන්න. භික්ෂුවක් ලෙස සසුන්ගත වී බුද්ධ නීති රැකීමට උත්සාහ කරන්න. ඔබට සවස ආහාර ගැන මතක් වේ. හිස මුඩු කර කසාවත් දරා සිටි නමුත් එහෙ මෙහෙ ගමන් කිරීමට සිටේ. උඩබිම බලමින් රූප ශබ්දවලට යොමු වෙමින් ආග්‍රහණය රසාස්වාදය කරමින් ශරීරයට සැප පහසුව පහස ලැබීමට සිත්වේ. හොඳ ස්පර්ශවලට කැමති වේ. කතරම් මේ ඇස්කන් නාසාදියෙන් හොඳ අරමුණු ලැබුණත් තෘප්තියක් නැත. ඔබ භික්ෂුවක් බව අමතක වී ඒ අරමුණු වලට ගොදුරු වේ. එවිට බුද්ධ නීති අනුගමනය කිරීම පිළිවෙත් පිරීම අතපසු වේ. සිත තැන්පත් කර ගැනීමට අවශ්‍ය උත්සාහය අවශ්‍යතාවය අඩු වී භික්ෂුවකගේ පුහුණුව මුල් බැසගෙන ශක්තිමත් වන්නේ නැත. මේ නිසා සිත සමාධිගත කර ගැනීමට කෙතරම් උපදෙස් ලැබුණත් එය සාර්ථක නොවේ. මෙසේ ඊතා උනන්දුවෙන් මහාන වී සිටි නමුත් එම රෝපණය කළ බෝධි චිත්තය හැදී වැඩි අතුපතර යාමක් හෝ මුල්බස ගැනීමක් නැති නිසා ඉක්මනින් මැලවී යයි. කෙලෙස් වලින් කුඩා අංකුරයට හානි සිදුවේ. එවිට භික්ෂුවගේ සිත පාලනය කර ගැනීමට නොහැකි බැවින් අංකුරයක් පමණක් නොව සැදී වැඩි ගිය ගසක් වුවද පෙරලා වැටේ. මෙසේ සිතේ සමාධිය ලබා ගැනීමට කිසියම් උත්සාහයක් නොගත් අය මේ කෙලෙස් නිසා වන භයානක උපද්‍රවය ගැන නොදනිති. ඒ අය තම බෝධි අංකුරය පෝෂණය කරන්නේ කෙලෙස් වලිනි. එවිට ඒ අංකුරය හැදී වැඩි යා නොහැක. ඊටමත් දක්ෂ අන්දමින් කුසලතාවයෙන් බෝධි අංකුරය පෝෂණය කළ යුතුය. සබ්බ පාපස්ස අකරණං සියලු පව් වලින් දුර වී සිටිය යුතුය. මේ නිසා බොහෝ බෝධිචිත්තේ ඇති අය වුවත් තම කෙලෙස් වලින් එම අංකුරය විනාශ කර දමති. මගේ අත්දැකීම අනුව මම මෙම බෝධි අංකුරය නියම ආකාරයෙන් පෝෂණය කර හදා වඩා ගැනීමට උත්සාහ ගතිමි. එහෙත් බොහෝ විට මගේ විනිශ්චය තීරණය වැරදි නිසා කෙලෙස් වලට පත්වී බෝධි අංකුරයට හානි සිදුවිය. එබැවින් එය කෙතරම් අසීරු දෙයක් දැයි මම දනිමි. නිතරම ඒ අංකුරය මැලවි මැරී යන්නාසේය. අද උවද මෙම අංකුරය විශාල ගසක් බවට පත්වේ දැයි මම නොදනිමි. ඒ සිත නිතරම කෙලෙස් වලින් පීඩාවන බැවිනි. මගේ දියුණුව කෙතරම් දැයි මට මැනීමට නොහැකිය. පහත වැටීම නිතරම සිදුවෙමින් පවතී. නිතරම සිත ඉල්ලන්නේ බාහිර අරමුණු බැවින් ඉන් බෝධිචිත්තේ පීඩාවට පත්වේ. ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම නැති විට බෝධි අංකුරය විනාශ වේ. යමෙක් බලවත් ශාරීරික මානසික දුක් ඉවසා දරාගෙන තම සිතේ පවතින ප්‍රකෘති කෙලෙස් පරාජය කරමින් බෝධි චිත්තේ වඩාගත් විට ධර්මයේ ප්‍රබල ශක්තියෙන් සියලු කෙලෙස් පරාජය කරයි. ඔහු පූර්ණත්වයේ හෙවත් අරහත්වයට පත්වේ. එවැනි පුද්ගලයෙක් සියලු වැඳුම් පිඳුම් වලට සුදුසු වේ. ආචාර්යමන් එවැනි ආශ්චර්යමත් ගුරුවරයෙකි. තම ශිෂ්‍යයන් නියම මාර්ගයේ ගමන් කරවයි. උන්වහන්සේගේ බෝධි අංකුරය හැදී වැඩි ගොස් අතුපතුර විහිදමින් මල් පලහට ගත්තේය. එම සෙවණෙහි වෙසෙන සියලු දෙනා ඊමහත් සතුටක් සාමයක් විඳಿತಿ. උන්වහන්සේ පරිණිර්වාණයෙන් ජීවිතය સમાપ્ત කළ නමුත් ඒ ජීවිත ප්‍රවෘතිය කියවන විට පවා අපගේ සිත් සතන් ශ්‍රද්ධා බුද්ධියෙන් ධර්මයට නැඹුරු වේ. ඇත්තෙන්ම උන්වහන්සේ මිය ගියේ නැත.